ඇහෙන හඬත් ඔහුගේ හඬම තමයි. ඒ කියන්නේ මීළඟ ජීවිතයේදී ඇහෙන පළමු හඬත් ඔහුගේ හඬ. මීළඟ ජීවිත පසුගියදා ගුවන්විදුලි 6 වෙනි මැදිරියේදී පටගත කරන කරුණා තබේසේකරන්ගේ පිළිබඳව කියවෙන මීළඟ ජීවිත. ම්ම් එදා මුලින්ම ඇහුණෙත් ඔහුගේ හඬ. ඒ නිසා බොහෝ දෙනෙක් යලිත් විමසන්න ගත්තා. ඔහු ඇයි ගුවන්විදුලියට එන්න පමා වුනේ කියන කාරණය. කෙසේ වෙතත් පමා වුනේ කියන කාරණය පිළිබඳව යලි යලිත් හොයලා බලනවට වඩා අපි හිතන්නේ පමා වී හෝ ඔහුගේ පැමිණීම අපිට වඩා වැදගත් වෙනවා කියලා අපේ ශ්‍රාවකින්ට අපේ සංගීතය ප්‍රිය කරන රසික ප්‍රජාවට ඒක වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔහු තමයි සචින්ත පුලස්ති. සචින්ත පුලස්ති වඩාත් ප්‍රකට වන්නේ තරුණ පරම්පරාව අතර ගීත කිහිපයක් නිසා ඒ ගීත කිහිපය පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. අයිබෝන් සචින්ත. අයිබෝන්. සචින්ත ස්වදේශීය සේවය ස්වදේශීය සේවය කියන්නේ ඇත්තටම මේ ලංකාවේ ජනතාවට සංගීතයේ ගීතයේ දැනුමෙහි පළමු අත්දැකීම මෙරට ශ්‍රාවක ප්‍රජාවට ලබා දුන්නු ගුවන්විදුලි නාලිකාව ජාති ගුවන්විදුලිය. ඉතින් ස්වදේශීය සේවයෙන් අද අපි පොඩි වෙනසක් වෙනසක් වෙයි කියලා මට හිතෙනවා මේ වැඩසටහන ඇතුලේ. මොකද ඇතැම් සීමාවන් අපිට පහුගිය කාල සීමාව තුළ තිබ්බා. හැබැයි සීමාවන් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ශ්‍රාවකයන්ගේ ඉල්ලීම මත, ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත. එක තැනකට කොටු වෙන්නේ නැතුව ටිකක් ප්‍රසාරණය වෙන්න අවශ්‍යයි, පුළුල් වෙන්න අවශ්‍යයි, පැතිරෙන්න අවශ්‍යයි කියන හේතුව. ඒ නිසා අපි තරුණ සංගීතවේදීන් මේ වැඩසටහනට ශනිදා හමු වැඩසටහනට කැඳවා ගත්තා. ඒ නිසා සචින්ත ඔබටත් අපි ආරාධනා කරේ. සචින්ත පුලස්ති කියන නම වඩාත් ප්‍රකට වන්න ඔබ කලින් ගැයූ ගීත ඒ ගීත ගැයුම් වගේ නිසා නෙමෙයි අතරම. ඔව්. ඔබට රොක් ශානරේ ගීත තමයි වැඩියෙන් ගායනා කරන්නේ. ඔව්. සජින්ද කියන්නේ මොන විදිහේ සංගීත වේදියෙක්ද මොන විදිහේ ගායකයෙක්ද? ඒක ඇත්තට මරත් කියන්න බෑ මොකද මං ගැන මේ මම හැම පැත්තම කව කරන්න බලන කියන්නේ අපිට මේ එක මේ ස්ටයිල් එකක් නෙමෙයි ස්ටයිල් සිනා මේ ලෝකේ 10000 කරන් තියෙනවා. එක එක මේ ජෑස් බ්ලූස් රොක් අර මේ ඒ බවටත් අද අමතරව කර්ණාටික් කර්ම ඒ වැතුලේ තියෙනවා අපේ එක එක ස්ටයිල්ස්. ඉතින් මං අර අතුරු සිතුරු දරතුව හැමතැනම මේ බලනවා පොඩ්ඩක් හැමතැනම මේ පුළුවන් තරම් මේ ඉගෙන ගන්න ඒ දේවල් අහන්න ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න දැන් අපේ මේ සංගීතය ගත්තම ඇතම් සංගීත සංගීත වේදින් ඉන්නවා ශාස්ත්‍රීය දැනුම ලැබූ සංගීත වේදින්. ඇතම් අය ඉන්නෝ නැහැ. අහලා බලලා ඒවා රස විඳලා සංගීතය පිළිබඳව ඉගෙන ගත්ත අය. නමුත් ඒ කියන්නේ ශාස්ත්‍රීය දැනුම් පද්ධතිය යම් ප්‍රමාණයක තිබිය යුතුයි. නමුත් බොහෝ වෙලාවට උදාහරණයක් ලංකාවේ එහෙම වික්‍රම කර විශේෂයෙන්ම නිර්මාණකරණයේ වෙනසක් ඇති කර සංගීතවේදීන් බොහෝ දෙනෙක් ඉන්නේ ශාස්ත්‍රීය දැනුම ලැබපු හෙන් නෙමෙයි. ලෝකෙත්ම තමයි මයිකල් ජැක්සන් ඉඳන් පටන් ගත්තම ඒගොල්ලෝ මේ මයිකල් ජැක්සන් කිසිම දැන් නෝට්ටක්වත් ඉගෙනගෙන නැහැ. උනට එයාගේ මෙලඩිස් ලෝකේ ජනප්‍රියම සහ ඒවා මේ දැලන්ත නිර්මාණ. ඉතින් ඒවා ඉගෙන ගන්න ඉගෙනගෙන නෙමෙයි මයිකල් ජැක්සන් මේ වගේ දේවල් කරේ අත් වශයෙන්. ඔව් ලංකාව උදාහරණ ගත්තම කිම්දාසන්, <coughs> ජයවර්ධන, ක්ලාරන්ස් ජයවර්ධන ඔවුන් සාස්වාලී දැනුම ලැබුණ නැතුණාට ඔහු ඉන්පසුව නොවිදිමත් අධ්‍යාපනය තුළින් ඇත්තට මේ සංගීත අත්හදා බැලීම තුළින් ඉදිරියට ඔබත් ඒ විදිහේ කෙනෙක් වෙන්නද හිතන්නේ නැත්නම් ඔබත් එහෙම කෙනෙක්ද? මම දෙපැත්තම කියන්නේ මම A levels වෙනකම් මම මේ උසස් පෙළ වෙනකම් මම සාස්ත්‍රාලි දැනුම ලැබුවා මට මේ ආවාශය තිබ්බා ජන සංගීතය සහ හින්දුස්ථානී සංගීතය පිළිබඳ ඊට අමතරව මම ගොඩක් මම පොඩි කාලේ ඉඳන්ම රොක් ආරෝමියව තමයි ගොඩක් මේ පොඩ වෙස්ටර්න් වෙස්ටර්න් පැත්තට තමයි මගේ බර ඉතින් මේ හරි දැන් මම එතන තමයි එන්න ඕනේ අපි සාම්ප්‍රදායික ඔබ කවුද කියලා කියන්නේ නැතුව කොහොමද පරිසර හැදෙන්නේ ඔබට එහෙම පරිසරයක් තිබ්බද නෙවෙයි ගෙදර පරිසරයක් තිබ්බද එහෙම පරිසරයක් කියන්නේ මගේ පියා තමයි බොහෝ දුරට ඉතින් මගේ පියා තමයි පියාට ලොකු දැනුමක් තිබෙන්නේ නැහැ වුණාට අමරදේව මහත්මයාගේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ මිල්ටන් පෙරේරා මහත්මයාගේ ගීත ඒ ඒ ඔහුට හැකි ආකාරයෙන් ගායනා කරන සා මගේම පාස්සේ තමයි ඉගෙනුම් ලැබලා තින්නේ ඒකේ කැඩෙට් බට කණ්ඩායමේ බටනරා වාදනය කරලා තිනු ඉතින් ඒ ආభాෂයත් එක්ක මට අවුරුදු මට මතක නෑ මම දැන් ඉගෙන මියුසික් ඉගෙන ගන්න ගත්ත කාලේ ඉගෙන මම පුළුවන් තරම් ඇහුවා පුංචි කාලේ ඉඳන්ම මට ඒ කැසට් පට අර ඒ වලින් තමයි මම සෙල්ලම් කරේ තාත්තගේ මේ තිබ්බ කලෙක්ෂන් එකේ. ඉතින් මේ අර ඒවා පිළියෙලට හදලා වට්ටනවා ඊට පස්සේ ඔය සින්දු අහනවා ඒව තමයි මම කරේ ඉතින් පුංචි කාලේ ඉඳන් ඇහුවා. මං හිතන්නේ <coughs> නේද ගොළු ගොළු කියන්නේ කතා කරන්න බැරි පුද්ගලෙක් නෙමෙයි අහන්න ඇහෙන්න නැති පුද්ගලෙක් නේ. ඉතින් මං හිතන්නේ අර ඇසීම තමයි මගේ ප්‍රධාන මේ මාධ්‍ය උනේ. ඔව් සාමාන්‍යයෙන් දරුවෙක් වුණත් අවුරුදු ඉපදිලා අවුරුදු 5 වෙනකන් තමයි වැඩිම මොලේ වර්ධනය වෙන්නේ සහ හුට හෝ ඇයට බොහෝ දෑ මොලේට යන්නේ. දැන් පුංචි පුංචි කාලේදී ගීත අහනවා නම් කැසට් පඩ ගෙදර තිබෙනවා නම් ඒව නම් සෙල්ලම් කරන්න ඇත්තටම එහෙමනේ. දැන් බොහෝ දෙනෙක් බලපොන් කොහේ හෝ තැනක මුලක් තිබෙනවා මේ සංගීතය Tamanට බලපාපු විදිය. මගේ පියා තමයි තියෙන්නේ. ඔබ මට මුණ ගැහුණු දවසෙත් මගෙන් ඇහුවේ මං ඇහුවේ බින් තාත්තා මේ සංගීත කරනවාද කියන එක මොකද බොහෝ වෙලාවට එහෙම ගෙදර කාගේ හරි සංගීතය පිළිබඳව ඥානයක් එන්න අවශ්‍යයි. දැන් මේ රොක් සංගීතය ද රොක් මියුසික් uh, ශානරේ ලෝක ප්‍රකට ලෝකේ ඉතාමත්ම දැලන්ත සංගීත ශානරයක්. ඒක ලංකාවේ තාමත් uh, යට මට්ටමේ තිබෙන. ඒ කියන්නේ තාමත් පොඩි මට්ටමක තිබෙන අඩු පොඩි සංගීතය. ඔව්. හැබැයි මෑත කාලයේදී මට පේනවා අපිට පේනවා යම් ආකාරයක සමාජීය ඉල්ලුමක් ප්‍රේක්ෂකින්ගේ රසිකින්ගේ යම්කිසි වර්ධනයක් තිබෙන බව. කොහොමද ලංකාවේ රොක් මියුසික් වල තියෙන තැන? රොක් මියුසික් වල කියන්නේ මෙහෙමයි. ඒක මේ රොක් කියන දේ තාම මේක ඇත්තටම පැතිරිලා මදි. අත වශයෙන්ම කියනවා. දැන් මගේ අර පළවෙනි සින්දු අහද්දී ඒක එක රැයෙන් ජනප්‍රිය වුණා. ඒවා දෙවෙනි ගීතය එච්චරම ජනප්‍රිය වුණා. ඔව් බාප්පගයක් කෙරුවේ. ඒ කියන්නේ ඒක රොක් නෙමෙයි. ඒක ගම් පොඩ්ඩක් අර මේ ක්ලාසික් ටයිප් එක යන්නේ. ඊළ මැද්දේ පොඩි තප්පර කීපක පොඩි ඩිස්ටෝෂන් ඕවර්ඩ්‍රයිව් එකක් වදිනවා එච්චරයි. ඒ රොක් දෙවෙනි ගීතේ මගේ රොක් ගීතයක්. ඒක අර තරම් ලංකාවේ ජනප්‍රිය නෑ. හැබැයි ඒක ලොකු මේ කියන්නේ රොක් කියන මේ ෆෑන් බේස් එක දීමේදී. <coughs> දැන් දැන් ඇත්තටම අපි සදේශයේ සාමාන්‍යයෙන් එවැනි ගීත වාදනය කරන්නේ නැහැ. ඒක ඔබත් ඔබ දන්නවා අපි හැමෝම දන්නවා ලංකාවේ හැමෝම දන්නේ මේ ගීත වාදනය කරන්නේ නැහැ. හැබැයි යම්කිසි කතා බහකදී අපිට මේක වාදනය කරන්න අවශ්‍ය නම් අපි ඒක වාදනය කරනවා. ඒ කියන්නේ අපිට රොක් මියුසික්ද ක්ලාසිකල්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක දමිලද හින්දිද කර්ණාටකද වෙන කියලා ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ගීතේ වාදනය කරන්න අවශ්‍ය නම් වාදනය කරනවා. සහ අපිට කතා බහට ඒක වැදගත් නම් අපි යොදා ගන්නවා. විශේෂම රොක් මියුසික් කලාවේ නිරතව ඉන්න දැන් උදාහරණයක් විදිහට ඔබ මිහිඳු චිත්‍රාල් එතකොට ඉන්ද්‍රජාපා ඒ වගේ බොහෝ දෙනෙක් නදීකත් මුල් කාලේ මේ රොක් ගීත ගායනා කරමින් හිටියා හැබැයි ඔවුන්ගේ පරාසයක තමයි ඉතා පුළුල් ඔව් ඔවුන්ට අනිත් ගීතත් කිසි ප්‍රශ්නයක් නැතුව බොහොම පහසුවෙන් ගායනා කරන්න පුළුවන් මම හිතන්නේ මේ තරම් වැඩගත් කාරණේ තමයි රොක් මියුසික් කියන රොක් සංගීතයේ ශානරෙහි නිරත වෙලා ඉන්න අයගේ පරාසය ටිකක් පුළුල් වගේ ඔබට හිතෙන්නේ මොකක්ද එහෙනම් පරාසය පුල් කියන්නේ ඒක අපි පුරුල් කරගෙන දැනගන්නවා. අපි බොරුවල රොක් කියලාම බොරුවලම කෑ ගගා ඉඳලා හරියන්නේ නැහැ. අපි ඒව සතත අභ්‍යාසවලේ දෙන්න ඕනේ. ඊවස මම කිව්වා ස්ටයිල්ස් try කරලා බලන්න ඕනේ අපි අපි western පැත්තද eastern පැත්තද අපිට සමහරවිට eastern එකත් rock එකක් විදිහට කියන්න පුළුවන්. කණීදී ගායනා කරන ඉන්දි rock කියන එක තජනප්‍රණ ඉන්දියාවේ නේද? ඔව්. ඒක ඉතින් අර මේ පරාසය කියන්නේ ගොඩක් මේ මේ මේ මේ පිනාලුව ඒ ආශ්‍රිත ඒවල ලොකු තෙරපීමක් ඇති කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවා ගොඩක් ලොකු ආයාසයක් යොදවන්න ඕන අපිට මේ කටකඩ එළියට එන්න. ඒකට ගොඩක් මේ බඩේ තමයි මේ ප්‍රෙස් කරලා ගන්න ගන්න ඕනේ වොයිස් එක එළියට එන්න. මේ අපිට එහෙම තැන් තියෙනවද? ඒ කියන්නේ ලංකාවේ එහෙම පුරුදු පුහුණු වෙන්න ඒ පිළිබඳව අධ්‍යාපනය ලබන්න තැන් තියෙනවද? ඒක නම් මම දන්නේ නැහැ අත්වශයෙන්ම. නැහැ තරන්නේ. හරි. අපි තවදුරටත් කතා කරමු. ඔබට පොඩ්ඩක් අද කැසගත වගේ සමීප නේද සමීප අසනීපෙන් ඉන්නේ නමුත් අපි මේ ඉල්ලීම හක ඔබ ගන්න බැරි නිසා ඔහු පැමිණියා සමා වෙන්න මේ ඔහුගේ ජනප්‍රියම ගීතය මේ ගීතේ එක රැයකින් ජනතාව ප්‍රේක්ෂකයෝ වැළඳගත්තා YouTube වල ගත්තම මිලියනටත් එහා නේද මම දැක්කා අවසාන වශයෙන් මම බලද්දී ලක්ෂ 11ක් 12ක් විතර වගේ මේ ගීතය නරවල තිබ්බා. ඒක Facebook කරා මම හිතන්නේ මිලියන 2 3ක විතර. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ කියන්නේ යම් ආකාරයක කතාබහකට ලක් වී යුතුසලක් විය හැකි ගීතයක් බැවින් මේ ගීතයේ වචනවල අර්ථයට වඩා එහෙම නැත්නම් එහි මේ මේ කෙනෙකු හිතන්න පුළුවන් හරි පටු සීමාව වෙන. ඒත් ටිකක් එතනින් එහාට පුළුල්ව හිතන්න. අමින් පස්සේ යලිත් සජින්ත සමෙන් කතා කරමු. අපේ පුංචි බඳපු බාප්පාගේ අක්කගේ දුව අපි පුංචි බඳපු බාප්පාගේ අක්කගේ දුව අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් එව්ව කුමරිය ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොමුරිය ඊට අවුරුද්දයි මාස හයක් මුණු පොතේ පෙම් කෙරුව ළඟ තාත්තාගේ රැවිලි අතරේ මට ඉන්නේ බිහි පාත් සුඳුරිය හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරේට කිව්ව නම මල විසිතුනයි අපේ තරුණ කාලේ එන්න එන්න ගෙවිලා යයි මගේ හඳවන පුජහතයි යෝජන කෝටියයි ඒත් අම්මා මාව බඳ වන්නේ ගලපලයි මට හොරා මගේ සිත නුඹ ගැන විපරමයි මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි මගේ පුංචි බබතෝ සාත්තානි අක්කගේ දුව මං චූටි කාලේ එකට සෙල්ලම්බක් එව්ව කුමරිය සමානමයි නුඹව බැන්දොතින් කුස්සියේ වැඩ මටයි මෙන්න බැන්දා ඉන්න කෙල්ල මට හොඳයි ඕ මගේ පුංචි බඳපු පාප්පාගේ අක්කගේ දුව මං චූටි කාලේ එකට සෙල්ලම්පත් ඉව කුමරිය ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සුළුලියක් මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයි සුළුලිය ඒ දුක කියද්දි මගේ සල්ලි අරන් යාළුවෝ ටික බිරුවා සුළුලිය උඹට කෝල් කරලා කෝල් කරලා බිලදා අට දායි සුළුලිය මගේ කපපු ෆෝන් බිල ගෙවන්න මේ සින්දුව ඉත් වේද සඳුරිය නෙවෙයි අම්මා කිව්වා ඒක ගැල් කියන්න එපා කියලා දැන් ඒක මේ මේ හොඳයිද ගීත ගීත කරාට පස්සේ හොඳයි බලන්න. <laughs> හොඳයි. ඇත්තටම මේ මට අල්ලගන්න අවශ්‍ය වෙන්නේ මේක ටිකක් පළල් තනකින් අපි පටු තනකින් මේ ගීතේ වචන හෝ ගීතේ අපි නරඹනන් එකේ රූප පමණක් නෙමෙයි ඒක විශේෂයෙන්ම ජනතාව ආකර්ෂණය වෙන ගීතයක් විදිහට තමයි මේ තා ඉදිරියට ගියේ. සචින්ත මේ දැන් මියුසික් වීඩියෝ කියන කලාව ඉතා ඉහළට ඇවිල්ලා තියෙනවා. ඒක ලෝකෙත් එහෙමයි. ලංකාවේ තාමත් ප්‍රාථමික මට්ටමේ තියෙන ලෝකෙ දිහා බලපුවම නමුත් ගායකෙක් හෝ ගායිකාවක් දැන් බොහෝ වෙලාවට මියුසික් වීඩියෝ එකක් එක්ක සංගීතය තමන්ගේ නිර්මාණ ඉදිරියට යන්නට මම මියුසික් වීඩියෝ කියන වචනේ ඉංග්‍රීසියෙන් භාවිත කරන්නේ ඒක තමයි වඩාත් සමීප වචනේ බවට පත් වෙන්නේ. මොකද ඒකට සිංහල වචනක් හොයන්න ගියොත් එimhe ඒක අපහසු වෙනවා බොහෝ දෙනෙකුට තේරුම් ගන්න. ඔව්. එහෙම නොකර ඉස්සරහට යන ටිකක් අපහසුතාවක් තිබෙනවාද? අපහසුාවක් තිබෙනවා කියන්නේ ඉතින් අර ගොඩක් අපි මේ එන්ටර්ටේනින් කියන මේ කැටගරි එකෙන් ඉන්නේ. ඒ කියන්නේ අපි මිනිස් මනුස්සය කියන පුද්ගලව අපිට පුළුවන් අයරින් පිනවන්න. ඉතින් අපි ඒක කන්නට අර කෙනෙක්ගේ කන්සෙප්ට් එක අන්න ඒ වගේ තමයි ඇසටත් අපි ඇස පිනවීම සඳහා ඉතින් අපි රූප රචනා යොදා ගන්නවා. ඉතින් ඒක ඒකට ඉතින් කට්ටිය බයින කට්ටියත් නෝ මේම නෙමෙයි ඉතින් මේ කාලේ මේමයි ඉතින් මේ ඒ ඒ කාලේ මේ මේ කාලේ කාලේ නම් වෙනස් ඉස්සරහට සමහරවල්ලාට මීටත් වැඩි දේවල් එන්න පුළුවන්. එතකොට අපිට අපි බයින් එක වැරදි ඉස්සරහ ඉන්න කට්ටියට ආ ඕවා නෙමෙයි අපේ කාලේ කරා අපි වීඩියෝ එකයි සින්දුව විතරයි දැම්මේ කියලා. ඉස්සර නෝ නටාගෙන ඉන්න පුළුවන් තව මොන හරි උඩින් පැනගෙන ඉන්න පුළුවන් මොන හරි වෙනසක් වෙන්න පුළුවන් ඉතින් ඒක මේ ඒක තමයි ට්‍රෙන්ඩ් එක ඉතින් ඒක අර මං කියන්නේ රැල්ලට යනවා කියන එක නෙමෙයි මං කියන්නේ දෙයක් දෙන කරනකොට අපිට ඒක පුළුවන් තරම් උපරිමයෙන්ම කරන්න බලනවා කියන්නේ. අන්න ඒක තමයි මම. ඔව් සචින්ට කතා කරද්දී මට කිව්වා මම මගේ ඉංග්‍රීසි වචන කියනකොට කමක් නැද්ද කියලා මම කියන්නේ නෑ ප්‍රශ්නයක් නැහැ. ඒතුව ඔබ මේ කතිකයෝ නෙමෙයිනේ. සංගීත වේදින් බොහෝ දෙනෙක් කතිකයෝ නෙමෙයි. ඔබ කොහොම හරි කතා කරන බොහෝ සංගීතයෙන් කතා කරන්න බැත්තන. ගායකයෝ වුණත් කතා කිරීම පරාසය ඉතා අඩුයි. ගායනා කරන්න හෝ වාදනය කරන්න පුළුවන්. හැබැයි කතා කරන පිරිසෙන් ඉතාමත් අඩු වෙන අපි කතා කරොත්. ඉතා කිහිප දෙනෙක් තමයි කතා කතාකරුවන් බවට පත් වෙලා. ඒ කියන්නේ මේ අපි අධ්‍යයනය කරන දේ නැත්නම් සංගීතයේ ගීත පිළිබඳ කතා කරන්න පුළුවන් ඉතාමත්ම සුළු පිරිසයි ඉන්න සංගීත වේදිකේ නිසා මේ ඒක ගැටලුවක් වන්නේ නැහැ. මේ ගීතයක් ඔබ මම කැමති ඔබ රොක් ශානරෙන් ගයන ජනප්‍රිය ගීතේ කොටසක් වූ අපිට වයන්නට ගයන්නට පුළුවන්කමක් තිබෙනවා. මේක මගේ ඔරිජිනල් එකක්. හඳ ජයගත් මිනිසුනේ පදව් මොන ගෙඩි අතට ලොසුරකා ඉදිරියට අහන්නට පුළුවන් ගීත තමයි මේ ගීත. ඇත්තටම මේ මට හිතෙන මිනිසුන්ගේ දුක වේදනාව පිළිබඳව. එහෙම නැත්නම් මේ මේ මේ සමාජය තුළ සිදුවන අසාධාරණයන් පරිසරයට සිදුවන විනාශයන් අසාධාරණයන් ඒව පිළිබඳ ගැයීමට උචිතම ගීත කලාවක් සහ සංගීත කලාවක් තමයි රොක් කියන්නේ. අන්ත වශයෙන්. මොකද ඒ තියෙන ප්‍රෙෂර් මම ඉස්සෙල්ලා කිව්වේ අපි මේ ලොකු අනේ අපි <clears throat> සාමාන්‍ය හා ගාසින් කරන්නේ ආ ගාලා කිසින් කරනකොට ඒක දැනෙනවා වැඩි මං හිතන්නේ. ඒ කියන්නේ අපේ තියෙන අර දුක් වේදනාව අර හිර වෙලා තියෙන ගතිය ඒක රිලීස් කරන්න පුළුවන් මාධ්‍යයක් තමයි රොක් කියන්නේ. ලෝකෙ ඉතාමත්ම ජනප්‍රිය ඒක තමයි ගොඩක්ම රොක් මේ ජනප්‍රිය වෙන්න හේතුව ඇත්ත වශයෙන්ම. රොක් දුක කියන්නේ ගොඩක් එළියට මිනිසුන්ගේ දරිද්‍රතාවය අපිට මේ දේශපාලන තියෙන පීඩාරමයක් ඒ ඒ පීඩනය තමයි පිට කරන ලොකු ලේසි මාධ්‍යයක් ඒක. ඔව් ප්‍රිය ශ්‍රාවකයන් තවත් අද හෝරාවකින් ඊළඟ මීවිතේ පළමු ගැයීම සහ ඊළඟ මීවිතේ පළමු කතා බහත් වෙනවන්නේ මෙන්න මේ මේට අදාළව ඒ නිසා එයත් මතක තබා ගන්න ඔබ ඊළඟ පැයත් වෙනකම් තියාගන්න සචින්ත මේ ඔබට මොකද අනිකුත් සංගීත ශානරයන් පිළිබඳව තිබෙන කැමැත්ත සංගීතය කොතනද මම හිතන්නේ ඒ හැම දෙයක්ම කැමතියි. මම කිසිම වෙලාවක හිර වෙන්නේ නැහැ කිසිම දෙයකට. මට පුළුවන් අජිත් මුතුකුමාගේ සින්දුවක් කියන කෙලින්ම මෙටැලිකා වෙනකන් මේ පාට පරාසයක් නැහැ සංගීතයේ කීම් දෙයට. හැමදේම අහනවා 68 අර මේ බස් සින්දු වල හැමදේම අහනවා. මොකද අපි ඒ දේවල් අහනකොට අපේ අපිට බුද්ධිය වර්ධනය වෙනවා මේ අපි මෙතන නෙමෙයි අපි මෙතන මෙහාට මෙතන ඉන්නේ. අපි අර මේක ඇහුවොත් අපි ඉන්නේ මෙතන. එන්න මේ ඒ කියන්නේ ඒ අර ඔකට රාමුවක් දාගන්න අවශ්‍ය නැහැ කියලා. රාමුවක් කියන්නේ ඒක ඒක මේ ඇත්ත වශයෙන්ම කියන පූදයක්. රාමු රාමුව දාන්නේ අපි අපේ ගම්වලට මම නම් හිතන්නේ අපි අධ්‍යාපනයකින්ද අපි මරණකම ඉගෙන ගන්න ඕනේ. මම හැම වෙලෙම ඉගෙන ගන්න තමයි බලන්නේ. මම හැම වෙලෙම මම හිතන්නේ මම දන්නේ. ඒකින්ද වෙන්නේ සමහරවල් මම එළියට එන්නත් එන්නත් පරක්කු මෙච්චර මට තව ඉගෙන ගන්න ඕනේ. <laughs> ඉතින් මම ඒක ඉන්නේ. ඔව් දැන් බොහෝ වෙලාවට මේ විදග්ධ විදග්ධ එක අනුචිත දෙයක් කියලා මම විශ්වාස කරන්නේ මොකද අපි ඔය බස්සින්දු කියලා කියනවනේ. බස්සින්දු කියලා කියලා එක කියීම කිරීමත් නරකයි අතරම. ඔව්. මේ ඒ ඒ ගීත අහන්නත් ප්‍රිය බොහෝ දෙනෙක් ඉන්නවා. ඔව් අපේ 100ට මං හිතන්නේ 170ක් විතර මාස් ඔව් මාස් ක්‍රවුඩ් එක කියලා මේ කියන්නේ අපේ රටේ. මේක අපි අත්‍තම මේ දූපදන්නේ. මේක අපි හරි පුංචි තැනක මේ ඉන්නේ. අපේ රට හරිම මේ ඇත්ත වශයෙන් කියනවා මේ දේශපාලනයත් එක්ක මේක හරිම පීඩාවටපත් වෙලා තියෙන්නේ. ඉතින් මිනිසුන්ගේ බුද්ධි මුට වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඉතින් අපි බලන්න ඕනේ හරවත් දෙයක් කොහොමද මිනිසුන්ට දෙන්නේ කියන එක. මම කියන්නේ රොක්ම රොක් කියන මාධ්‍යම මම යූස් කරන උමනාවක් නෑ. අපිට පුළුවන් නම් මිනිහෙක්ව සනසන්න සංගීතය ඇතුළත එතන තමයි ජයග්‍රහණ වීම කියලා මම හිතනවා. ඒ කියන්නේ ලෝකේ පළල් වෙන තරමට හද හදවත පළල් වෙන තරමට මේවා අනිවාර්යයෙන්. හරි ඕපන් වෙන්න මම නම් කියන්නේ ඕපන් වෙන්න ඕන ලංකාවේ මම නම් දකින්නේ මිනිස්සු එච්චර ඕපන් නෑ. ඕපන් වෙන්න ඕනේ. අපි අපිට තියෙන දේ නැති දේ මොනවාද? ඒ දේ හැමදේම කියලා හැමොත් එක්කම අපි අපේ දුක් වේදනාව සතුට බෙදා ගන්න ඕනේ. එතන තමන් ඉන්නේ. ඔබ මොකද හිතන්නේ ලංකාවේ මේ නූතන සංගීත වේදින්ගේ પરම්පරාව ගැන? මේ වෙනකොට සෑහන හොඳ පිරිසක් බිහි වෙලා ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඔක්කොම එළිය ඉන්නේ. ඒගොල්ලෝ තාම මේ ඒ කියන්නේ මේ මේ තාම වේදිකාවට ආවෙ නැහැ කියලා. ඔව් මේ වේදිකාවට එන්න සමහරවිට ඒගොල්ලන්ට වරම් නැද්ද දන්නේ නැහැ. ඒගොල්ලන්ට උමනාවක් නැතිකමක් නෙමෙයි. හොඳ හොඳ සංගීත හොඳ මේ ගායන හැකියාව හොඳ වාදන හැකියාව තියෙන කපිරිස එළියට වෙලා ඉන්නවා. ඒ ඒ පිටිසටම හරි කරන්න ඕනි. මම ඒක සරේ කියන දෙයක්. මොකද මේ සහන මේ දක්ෂ දක්ෂවලු ඉන්නේ. මේ වෙලාවේ මේ රටේ දක්ෂෝ ඉන්නේ එළියේ. ඔබ ඔබ කිව්වට ඔබටත් වැඩි තැනක් හම්බ වෙන්නේ නැහැ නේ මාන්තේට. ඔව් මට ඒක ඇත්තට මට අදාළත්වයක් නැහැ මගේ නමුත් ඔබට අදාළ නැතුණාට ඒක ශ්‍රාවකයාට හෝ ප්‍රේක්ෂකයාට ඔව් මට බයිනෝ ඉතින් කට්ටිය ඇවිල්ලා යන්න නැත්තර මේ කියලා මං මං හිතුවා මට කවදාවත් මේ වගේ channel එකක් මේවා ආරාධනාවක් හම්බෙයි කියලා ඔබ හිතන්නේ මම කෙලින් කතා කරගෙන යන්න ඕනේද නැත්තම් දැන් ගොඩක් කට්ටිය ඉන්නේ මේ මතේ තමයි. මොකද ගොඩක් දැන් මම කියුවේ දක්ෂයෝ නෙමෙයි ඉන්නේ අත් වශයෙන්ම. මම කියන්නේ මම මේ ලොකු දක්ෂයෙක් මේ මේකක් කියනවා නෙමෙයි. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ ගොඩක් කට්ටියනේ ඉල්ලන් ගිහිල්ලා අපිට මෙහෙම දෙන්න මෙහෙම මං එතන නැහැ. මට එතන අවස්ථාවක් නැහැ. මගේ කාලයක මං එළියට ගෙනියනවා කොහොම හරි මට පුළුවන් දැන් මේ වෙනකොට සෝෂල් මීඩියා කියන මාධ්‍ය සෑයන ඉස්සරහ තියෙන්නේ. ඉතින් ඒක හරහා ගොඩක් දක්ෂ වෙහි වෙනවා එළියට එනවා. ඉතින් මේ ඒකත් එක්ක මං හිතනවා ඉතින් මේ ඒ ඒ එතෙන්ට යන්න ඕනේ කියන මේ channels ඒවත් මොකද ඒ ගායක මෙන්න රටවල් වල කරන්නේ ගායකයව ගෙනල්ලා ගායකයට මේ ගායකයාගේ සින්දුවක් පේනකොට ගායකයට පේමන්ට් එකක් කරන්නේ. මේ රටේ ඒක අනිත් පැත්ත. අපි සල්ලි දීලා සින්දු කරන්න ඕනේ. මේ ගොඩක් තියෙන මාධ්‍ය මේ මාධ්‍යන මේ මේ නාලිකාව නම් මම හිතන්නේ එහෙමති කියලා. ගොඩක් අපි සල්ලි දීලා තමයි සින්දු කියව ගන්නවා. ඒ කියන්නේ ප්‍රචාර කරනවා. අතන ගුවන් පැකේජ් ක්‍රමයට හෝ කිසිදු පැකේජ් පෞද්ගලික මාධ්‍යයත් බොහෝ මාධ්‍යයන් බොහෝ නැතම් මාධ්‍යයන් ක්‍රියාත්මක වෙන්නේ අතරම පැකේජ් එකකට තමයි ඉතින් ලක්ෂ 5ක් දුන්නොත් කී වතාවක් ප්‍රචාර කරගත හැකිද? ඔව් අර පීක් අවස මට උනත් හින්දුවක් ගිහලා මට කියන්න බෑ නමුත් මට උනත් නෑ නෝ අර හිත දවස් මේ රටේ මේ ජාප්‍රිදායක වෙන්න පුළුවන්. මොකද ඔටෝ ටියුන් කියලා සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඉතින් ඒවලින් ඔයාගේ ශ්‍රුතිය හදන අර මේ ශ්‍රුතිය හදන්න ඕනෙත් නෑ අර කුවේට් කුමාරී අක්කා ආ කුමාරී අක්කා ඒ නම් මම කියන්නේ ලංකාවේ සංගීතය ඉගෙන ගන්න අයට සංගීතය පිළිබඳව දන්න අයට ගීත ගායනා කරන අයට කරන්නා වූ යම් ආකාරයක උන් හැලුවකට පත් කිරීමක් කියලා මම නම් හිතන්නේ ඒ කතන්දර මම මෙතනට මේ ඇදලා ගන්න සූදානම් කැමති නැහැ නමුත් ඔය මේ මේ දිනවල සහ පහුගිය දිනවල හැමදාම එවැනි චරිත ගීත ගානා කරන සංගීතවල මෙලෝ හතරක් දන්නේ නැති ඔව් ඒ කියන්නේ අපි තියෙන අවුට් කියනවා කියලා ඔව් ඔව් එහෙම කියන අය යම් ආකාරයක සමාජ මාධ්‍ය තුල මෙහෙම උඩට උස්සලා දෙනවා ඒතකොට අර හොඳට කරනාට මොකද වෙන්නේ කියන එක ප්‍රශ්න තුනේ ඒවට ඉතින් මම දන්න සමාජීය කියවීමක් අපිට අවශ්‍ය නැහැ ඒක බුද්ධියෙන් හිතලා කරන්න ඕන දෙයක් <coughs> ඒක මම කිව්වේ මේ මේ ලංකාව ඇතුළත මිනිසුන්ගේ බුද්ධිය මොට වෙලා තියෙන්නේ කියලා. ඒකට ප්‍රධාන වශයෙන් වක් කියන්න ඕනේ මාධ්‍ය කියලා මම විස්තරේ විශ්වාස කරනවා. මොකද හිරෝෂීමා නාගසාකි වලට බෝම්බ ගහලා ඒ රටම ඒ රට වැටුණා. ඒ වැටිච්ච වෙලාවේ මාධ්‍ය කියන දේෙන් තමයි මේ මිනිස්සුන්ගේ අර මොටිවේෂන් මොකද්ද? ඔව් විප්‍රේරණය කරේ. ඔව් ඒ මිනිස්සුන්ගේ මොරාල් එක හැදුවේ මාධ්‍ය කියන දේ. එතන ඒගොල්ලෝ හැමදාම පින්නේ කොහොමද මේ ඉස්සරහට අපි වැඩ කරන්න ඕන කියන දේ. ඒගොල්ලන්ට සෑහෙන මේ බලයක් දුන්නා මාධ්‍යකින්දී. මේ මිනිසුන්ගේ මනස හැදුවා. ඉතින් මේ මිනිස්සු ඉන්න තැනයි ජපානෙත් එක්ක අපි බලද්දී අපි ඉන්නේ අවුරුදු 20ක් විතර පල්ලෙයි. ඊටත් වඩා දෙකට. ඊටත් වැඩිද කියලා හිතනවා. ඔව්. ඔබ මේ මම දැක්ක වයමින් ගයමින් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන තරුණ සංගීතවේදී තරුණ ගායකයෙක් බොහෝ වෙලාවට ඔබ මවුත් ඕගනේ වයනවා එහෙම නැත්නම් බටනලා වයනවා Uh, ඔබ මේවා වෙන වෙනම ඉගෙන ගත්තාද කියන්නේ මම කියන්නේ ශාස්ත්‍රාලීය යම් ආකාරයක ධර්ම තිබිය යුතු මේ මේ මුල්ම දේවල්ත් ඉගෙන ගන්න. නමුත් ඔබ කොහොමද මේ මගේ තියෙන දක්ෂතාවය ඇත්තටම මට මේ ගායකයෙක්ට පෙරි මම පොඩි කලින්ම වාදකෙක්. මම ඒක ගුවන් විදුලි ප්‍රෝග්‍රෑම් පොඩි කරගෙන තියෙනවා. ඔව් ඊට පස්සේ ස්ට්‍රීට් රූපවාහිනියේ තමයි පටන් ගන්නවා. ඉතින් uh, ඔය දෙකේ මම ගොඩක් වෙලාවට මේ බටම වාදකෙක් විදිහට මේ කරා මට සාමාන්‍ය ඉන්ස්ට්‍රුමන්ට් එකක් සතියක් විතර ඇතුළත සාමාන්‍ය හොඳ තත්යකට අද අද අතට ගත්තොත් සතියක් විතර යනකොට මේ මේක කරගන්න මොකද ප්‍රැක්ටිස් එක කියන්නේ දන්නවා ප්‍රැක්ටිස් එකකින් අපිට පුළුවන් අපිට ආයසින් කරන දේ નિરાයසින් කරන්න පුළුවන් ඔබ එකකින් වැඩක් කරගෙන තියනවද ඔව් මං හිතන්නේ ගොඩක් දුරට ආයසෙන් අනික කට්ටිය ආයසෙන් කරන දේ බඳිනවා. නමුත් ඇයි ඇයි ඔබ මේ දැන් එහෙම පේන්නේ නැත්තේ දැන් ඔබ ඔබ කරපු නිර්මාණ කීපය ඇතුළේ පේනවා. නමුත් ඔබ වෙනත් සමූහ නිර්මාණන ඇතුළේ ඔබට තියෙන තන අඩුයිද නැත්නම් ඔබ ඔබ ඇත්තම ඔය කියන දක්ෂතාවය කවුරුත් හඳුනාගෙන නැද්ද? ඔබ ඔබ දන්නව දක්ෂයි කියලා. ඔබ වටේ ඉන්න යම් පිරිසකුත් දන්නව දක්ෂයි කියලා. හැබැයි දැන් මම අපි එදා ඔබ වයමින් ගයමින් ඉන්න අතරතුර කතා වුණු දේවල් සහ අපේ රසික කණ්ඩායම විමසූ දෙයත් එක මේ මිනිස්සේ ඇයි මේ මේ එන්නේ නැත්තේ කියන එක තමයි විමසන පැනේ බාටපත් වෙන්නේ. අර ඉතින් මේ අත් වශයෙන් කියනවා සල්ලිත් අවශ්‍යයි ගොඩක් දුරට මම ඒ මෙච්චරකල් සල්ලි පස්සේ දීුනේ. මාකටිං ලංකාවේ වෙලා තියෙන දක්ෂතාවය 120යි මාකටිං 180යි. ඔය දැන් ගොඩක් කට්ටිය මම කියන්නේ. ඉතින් මම ඒ අර 180 අනිත් පැත්තට තමයි මම ඒක මම හැම වෙලේම මම කිව්වා මට මදි. මම මම ඉගෙන ගන්නේ නැහැ. මට හැම වෙලේම මම ඔලුවට එන්නේ ඒක. මම ඉතින් තව ඉගෙන ගන්න බලන හැම වෙලේම. ඉතින් ඒකේ ඒකත් එක්ක මම සංගීතය ඇතුළේ ජීවත් වෙන මිසක් ජනප්‍රිය වෙන්න කල්පනා කරන මිනිස්සෙක් නෙමෙයි. මෙච්චර කාලයකට මෙතනින් යාට සමහර වෙලාවට ගමන ගොඩක් දුරට වෙනස් වෙයි. මේ වෙනකොට මම මම මෙච්චර කාල මට ගොඩක් කට්ටිය ඉතින් කියන අයියෝ කාලේ කරා මම ඉස්සර පෞද්ගලික බැංකුවක වැඩ කරේ. මගේ බෑන්ඩ් එකක් ප්ලේ කරා ඒක ඉවරලා ඒගොල්ලෝ නැවත්තු ඒගොල්ලොන්ට කිව්වා මේ ලංකාවේ මියුසික් කරලා හරියන්නේ නැහැ කියලා ඒගොල්ලෝ එපා වෙලා නැවතුවා. <clears throat> මොකද ඒකත් වෙන මාර්ගකට ගිය බෑන්ඩ් සංගීතකරණ අපි ඉන්ස්ට්‍රුමන්ටල් විතරයි. ඉන්ස්ට්‍රුමන්ට්ස් අපි හත් දෙනෙක් ඉන්ස්ට්‍රුමන්ට් 25ක් විතර ප්ලේ කරනවා. සවිසනේ මාර්කර් කරලා. ඉතින් ඒක මේ අපිට එපා වුණා ඉතින් ඇත්ත වශයෙන්ම. ඉතින් කට්ටිය නවත්තලා ඔක්කොම බැංකු රස්සාවකට ගියා. මමත් ඉතින් එහෙම ගිහිල්ලා පස්සේ මට හිතුණා මම මොකක් දෙයක් කරන්න ඕනි කියලා. ඊට පස්සේ මම ආයි මගේ රස්සාව නවත්තලා මම ඇවිල්ලා සල්ලි නැහැ නේද මට. මට සල්ලි ඉන්න මාධ්‍යයක් නැහැ. ඉතින් මම ගිහිල්ලා ක්ලබ්ස් වල පබ්ස් වල සිං කරන්න ගියේ නැහැ. ගෙදරට වෙලා හැබැයි මම හැමතැනම ඇවිද්දා. මගේ වැඩේ මම පරිසරයට ගොඩක් සවන් දුන්නා. මම ගොඩක් සංගීතවේදියොත් හම්බ වෙච්ච වෙලාවට සංගීතඥයන් හම්බුණා මම අහන්නේ කොහොමද මියුසික් ඉගෙන ගන්න. ගොඩක් කට්ටිය මට කියලා තින්නේ අහන්න. ඊට පස්සේ අහන්න අන්න කියන දවසක් අපේ ගුරු නදි කයියා කිව්වා පොඩ්ඩක් මලයා පරිසරය පොඩ්ඩක් සවන් දෙන්න කියලා. මම අර අහපු සිද්දු ටික ඔක්කොමත් එක්ක මම පරිසරයට සවන් දෙන්න ගත්තා. ඒත් එක්ක මට නිර්මාණ ගොඩක් බිහි වෙන්න ගත්තා. මම හැම වෙලෙම හදන්න ගත්තා මම මගේ ලිවීමේ හැකියාව මම පොඩ්ඩක් වර්ධනය කරගත්තා. ඒ ඇතුළත සින්දු 60ක් විතර මේනු හදලා ඉවරයි. <coughs> ඔබම ලියමින් ඔබම තනු නිර්මාණය කරමින් ඔබම ගයනවා. මම ඒක ලියන්නේ ඉස්සෙල්ලා අපිට ලියන්නේ කවුරුත් නැහැ. හැබැයි ඒකත් හොඳයි. ආයි අලුත් කඩෙන් ගිහලා නවතින්න ඕන මගේ. ඒකින්ද මම බයලතු කතා කරන්න ඕනෙත් නැහැ. ඔව් මට බයලතු කතා කරන්න මම බය නැහැ කොහෙවත්. මොකද මම මගේ නිර්මාණ ටික මම කරගන්නේ ඉඳලා. හොඳයි. සායව ප්ලේ කරගන්නෙත් මම තමයි සින්දු වල. අපි ගීතයක් රස විඳමු මේ ඔබ ඔබේ ගීත අපි ආර්ය අමාරුන් තෝරගත්තු ගීතයක් තමයි. <laughs> අතර <coughs> මේ මේ ඉතා මේ වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔබෙන් ඔබ මුලින්ද මට කතා කරන්න බෑ ඇත්තටම කියලා. ඒ කියන්නේ ඔබ මං හිතන්නේ කියන්නේ මේ කතා කරන කියන්නේ අර ඉතා සංගමෙන් පිළිවෙලට කතා කිරීමේ කලාව වෙන්න පුළුවන්. නමුත් අතරම මේ සංගීතවේදීන් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව ඒ තමයි ඒක අතරම මේ ඒක උන්ට දොස් කියලා වඩා ගුණ අපේ මේ අධ්‍යාපන ක්‍රමය තුළදීම මෙහෙම එකක් තියෙනවා. ඊටත් වැඩිය සමහරවල් ගොඩක් කට්ටිය මේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එක එක අඩුපාඩුකම් ඉඳන් කතා කරන්න කැමති නෑ මම කතා කරන්න කැමති නෑ සවා මේ ඔබ කියපු කාරණා හරි ඒ වගේම මේ කතා කරන්න යම් ආකාරයක මැලිකමක් දක්වනවා ඇත්ත කතා කරන්න දෙයක්වත් නෑ ඇත්ත කතා කරන්න කිව්වම තීන තරක් නැති වෙලා තිබෙන අන්න එක ගොඩක් කට්ටියලා තියෙන ඒකින්ද කතා කරන්නේ මම දන්න තරමේට හරි මේ ඔබ මෞතෝගනේ වයමින් গিitarයක গিitarත් වයමින් ගීත ගාන කරේ. මේක පහසු කාරණක් නෙමෙයි සජින්ත. මං කිව්වේ අර නිරන්තරයෙන්ම අභ්‍යාස වල යෙදුනොත් එම අසීරු කාර්යයක් අපිට ආයසයෙන් යොදන එක નિરાයසයෙන් කරන්න පුළුවන්. එහෙම කීප දෙනෙක් මම දැකලා තියෙනවා. නදීක එක්කෙනෙක් නදීක ගුරුගේ <coughs> ඔබත් එක්කම තව මම මගේ ඔළුවේ තියෙන නමුත් මට නම් මතක් වෙන්නේ අතන. ඉතා අඩුයි. ඉතා අඩුයි එහෙම හැකියාවක් තියෙන කට්ටිය විසින් මේ මේ කර තුනම ගයමින් වයමින් වාදනය වාදන මට දෙකක් වයමින් මේ ගායනා කිරීමේ කලාව. මම කැමතිය මම නෙමෙයි අපේ ශ්‍රාවකනුත් කැමති. මේ වෙන ගීතයක් ඔව් මේ තින්නේ මගේ ඊළඟට එන්න තියෙන ගීතය මේක රූප රචනයත් මේ වෙනකොට අපි ගොඩක් දුරට ප්ලෑන් කරලා ඉවරයි. මෙයා මාසෙ අන්තිම වෙනකොට මම බලාපොරොත්තු වෙන මේක රිලීස් කරන්න. <clears throat> මේක පොඩ සෙන්ටිමන්ටල් නම්බරයක් අර මට පද ලියන්න බෑ ලියවදන් පෙනෙන්න හොඳයි නමුත් එය ඉතා ප්‍රමාණවත් මිහිර උගුරු සෑම නරක ඇති. ඉතාමත්ම දැඩි අසනීප තත්ත්වයකදී තමයි මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. මොකද පොරොන්දු නිසා පොරොන්දු වුණ නිසා ඔහුට අපි එන්නගේ ආරාධනා කරේ. සමා වෙන ශ්‍රාවකීනි මේ කැස්ස ඔබට ඇසීම පිළිබඳව කෙසේ වෙතත් අපි අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ මේ මම දැක ඔබේ මේ YouTube සහ සහ Facebook uh, තුලත් ඔබ uh, විවිධ ගාන ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම වික්‍රත්නායකයන් අමරදේවයන් වැනි ගායකයන්ගේ ගීත ඔබ uh, එඩ්වඩ් ජයකොඩි මම මගේ ඒ කල මගේ කන හදුවට මම මේ මිනිසුන්ට පින් දෙනවා. ඇත්ත වශයෙන්ම. මගේ හැම ගායකයෙකුම ගීත අහලා තිනවා. මම හරි ආදරේ මේ ගායකයන්ට ඒ සංගීතඥයන්ට සරත් දාසනායක වගේ වැනි අර ලොකු පවුරු මේ මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මම ඒ ඒ පුද්ගලයන් හැමදෙනෙක්ටම පින් දෙනවා සහ ගරු කරනවා. දැන් ලෝකේ දැන් බොහෝ වෙලාවට සජින්ත වෙනත් රටවල ඉන්දියාවේ පවා මේක දැන් අපි නම් අපිම සල්ලි හොයාගෙන අපිම සින්දුවක් ලියාගෙන අපිම කාට හරි කියලා මේක කොමෙඩියක් හදාගෙන නැත්නම් තමන්ම හදාගෙන ඊටක් ගාන කරනවා. මේක කොහොම හරි දුක් විඳලා හරි නායක වෙලා හරි වීඩියෝ කපුත් කරගෙන මේක දාගන්නවා. දියුණු රටවල් වෙන පුළුවන් ඉන්දියාවේ පවා වෙනම මියුසික් ප්‍රොඩක්ෂන් ප්‍රොඩියුසර්ලා වෙනම ඉන්නවා. දැන් ඔබ ඔබ නම් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා අනිවාර්යයෙන්. ඔබ වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ ඉදිරිපත් කිරීමට පමණ වද වෙන්නට අවශ්‍ය වෙනවා. අනිත් හැමදේටම ඉන්නවනේ. හැමදේටම ඉන්නවා. ඒ කියන්නේ අර මැනේජර් කෙනෙක් ඉන්නවා. අර හැරවන වෙලාවට අර මේ හැමදේම කන්න බොන්නේ මොනවාද? ඩයරින් ප්ලෑන්ස් අර මේවා හැමදේම ඒ කියන්නේ ඒගොල්ලන්ට ඊට පස්සේ වෙනම ඇකඩමිස් වලට දාලා ඒගොල්ලන්ට voice training ඊට පස්සේ performing arts ඒවා හැමදේම හදන කොහොමද stage එකක් use කරන්නේ ඊට පස්සේ ඒගොල්ලන් වෙනම stage trainings හැමදේම දීලා තමයි ඒගොල්ලන්ට ඉතින් ලංකාවේ දන්නා තරමින් එහෙම කීප දෙනෙක් තාම චූටි දූපතක් කියනවා අපි ලොකු දේවල් කතා කරලා තාම චූටි තැනක අපි ඉන්නේ නේ අපි ඉතින් මේ චූටි තැනත් කෙලවර කරගන්න හදන්නේ අලුත් කඩේ උසාවියට කියලා නඩු කියලා ගීතවලට නේ ඉතින් ඉන්ටර්නැෂනල් ලෙවල් යන හිතන්න මම ඒක කියන්නේ ප්‍රැක්ටිස් එක මත තමයි මේ හැමදේම තීරණ ගන්න. මේ මිනිස්සු උදේ ඉඳලා රැ වෙනකම් මහන්සි වෙනවා. තමන්ගේ දේවල් පොලි පුළුවන් තරම් පොලිෂ් කරගන්න සයන මානසික වෙනවා. කියන්නේ ඒ අපි නිකන් ගායකෙක් වගේ පෙන්වන්නට ඇතුලේ ලොකු මේ කැපැසිටියක් තියෙන පුද්ගලයෝ ඉතින් මේ රටවල දැන් ලංකාවේ සංගීතය පිළිබඳව ඔබේ මතය දැන් උදාහරණයක් විදිහට අපි අපි හින්දුස්ථානි සංගීතය ඒකත් අපේ සංගීතයක් නෙමෙයි ජන සංගීතය පිළිබඳව යම් ප්‍රමාණිකව පරීක්ෂණ කරමින් තවමත් ඒක උඩට උස්සලා ගන්න ලොකු මහන්සියක් ගන්නවා මොකද ඒකත් හරිය අපහසුවෙන් තමයි මේක අල්ලගෙන ඉන්නේ ඒකටත් රටේ නැති ප්‍රශ්න කාලාන්තරයක් තිස්සේ දින දේවල්. අපිටම කියලා අපි සංගීත ශානරයක් හෝ එහෙම හදාගෙන ගනිමින් ගන්න උත්සාහ කරන නැතම් කණ්ඩායම් කීප දෙනෙක් එකතු වෙලා තැන් තැන්වල. නමුත් එහෙම කියලා අපිටම කියලා තාම අපිට දෙයක් නැහැ කියලා මම දන්නේ මට හිතෙන්නේ. ඇත්තටම. දැන් අපි රොක් සංගීතය හෝ වෙනස් සංගීතයක් කොහොම මුසු කරමින් ඉන්නෝ දැන් එවැනි පරේෂණ භූමිකාවේ හිටපු පුද්ගලීට සුනිල් ශාන්තයන් වැනි අය මොකද උන්ටත් අකාලේ සිද්ධ වෙන මේ සීරු දේවල් දමල ගහලා සීරු දේවල් අතහැරලා පාට වැටෙන මේ රටේ දක්ෂයන් තනන්නේ නැහැ නේ. ඔව්. අර තියෙනවා ඉතින්. ඔබට සංගීත පරිශන පැත්තට මෙන්න රුචිකත්වයක් නැද්ද? සංගීත පරිශන කියන්නේ ඉතින් මම පරිශන තමයි ඉතින් මම හැම වෙලේම අහන එක තමයි කරන්නේ. එතන පරිශනයක් තමයි තියෙන්නේ අත්ත වශයෙන්ම. මොකද ඒ කනට දැනෙන විදිය ඒක මොකද අනිත් කාරණ දැන් ඔබ සංගීතය අහන එක වඩාත් හොඳයි. සංගීතය අහන්නේ නැතුව අපේ පූර්වජන්ගේ දේවල් අහන්නේ නැතුව ගියොත් එහෙම ඕන කරපු දේම කරන්න ඉඩ තියෙනවා තමයි. <laughs> ඔව්. කියන්නේ එතකොට කොපියක් නෙවෙන්නේ නැහැ. එතකොට ඔබේ නිර්මාණයක් වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඔබේ પરම්පරාවයි එහෙම ඔබ දන්න තරමින් ඇත්තටම අනිත් අයගේ දේවල් අහන්න නැත්නම් පෙර પરම්පරාවේ කර කලකි දේවල් දැනගන්න අහන්න රුචිකත්වයක් තියෙනවද? මම දකින්න විදිහට ගොඩක් කට්ටිය ඉන්නේ දැන් ඉන්න කට්ටිය අහලා ඒකම පොඩ්ඩක් වෙනස් කරලා ආයි මෙලඩි එකට පරිවර්තන කරන ඒක ඒකට ලොකු දක්ෂතාවයක් තියෙන කට්ටිය නෝඩ ඇඩ්වර්ටයිසින් ඒ කාලේ ගත කෙනේ මේ ගොඩක් ඔය මේ සංගීත ඒ කියන්නේ ස්ටුඩියෝස් වල කට්ටිය ඒක ඒක ගොඩක් මේ පරිණත වෙලා තියෙන ඒ සබ්ජෙක්ට් එකට ඒ කියන්නේ ඒ තියෙන දේවල් ටිකම අරන් පොඩි වෙනස් කරනවා කියලා. මොකද ඒක එක්තරා දෙයක් සාර්ථක වෙලා තියෙනවා. මොකද දැන් සයන් සාර්ථකයි ලංකාවේ මොකද දැන් අපි කිව්ව මෙල් දෙයක් නිර්මාණය කරලා දෙන්නේ කියලා ටක් ගාලා ගියා ඉන්දියාවේ සින්දු ටිකක් මාරි ගාලා පරපර ගාලා ඒක ගත්ත ටක් ගාලා හරි කතර හරවලා ටිකක් දවස් ගියට පස්සේ එනවා හින්දි සින්දුව. ඒකෝට තමයි මේක තේරෙන්නේ. ඔයා බයිද එතකොට මිනිස්සු අතර ගිහිල්ලා. සමහරවට මේ මිනිස්සු මිනිස්සු දන්නේත් නැහැ. ඒ කියන්නේ සංගීත කරන එක්කෙනෙක්ට බලලා දෙන්න ආ මේ අරකින් උසපු කෑල්ලක් කියන එක දැනෙන්නේ එතකොට. දැන් ලංකාවේ මේ මෑතකදී ඇහුව ගොඩක් තරුණ සංගීතවලින් ගිපුවා බොහෝ ගීතවල මුල් කොටස් ආපම ඒක මේ 80 ගණන් වල 90 ගණන් වල ඉතා ජනප්‍රිය වුණ ගීතවල කොටස් මම නම් වශයෙන් කියන්නේ කේමදාසයන්ගේ ගීතවල පවා මුල් කන්ද තියෙනවා මේ ඉතා ජනප්‍රිය ගීතවල. ඔව් ඒකත්. ඉතින් නමුත් ඒව වුන් කියන්නේත් නැහැ කවුරුත් ඒක කතා කරන්නේ නැහැ. දන්න අය කී දෙනෙක් මේව දැනගෙන ඉන්නවා. ඉතින් කතා කරලා අර කිව්වා වගේ පුංචි දූපතෙක් කියලා මොකද රණ්ඩු කරන්න කියලා. ඔව් ඔව් ඔව්. ඉන්නව વિચાર කරගන්න නැතුව. කෙසේ වෙතත් අවසන් විනාඩි 5 ඔබ ඉන්නේ. ඔබ හිතනවද ඔබ ඔබට හිතන විදිහ දැන් මේ දින කීපය ඇතුළත ඔබ ගුවන් විදුලිය ගත කරනවා. ඔව්. අපේ වැඩ මෙලෙවෙනි වැඩසටහන් සහභාගී වෙන්නේ මේ මේ දින කීපයක් ඇතුළත කාලයකට පස්සේ ඔබේ බලාපොරොත්තු යම් දෙයක් තිබෙනවාද ජාතික මාධ්‍යයක් විදිහට ජනතාවගේ මාධ්‍යයකට මේක ජනතාවගේ මුදල් වලින් අර මුදල් වලින් බදු මුදලින් තමයි අපි තවත් බොහෝ දුරට නඩත්තු වෙමින් තිබෙනවා ජනතාවට විශේෂ අයිතියක් තිබෙනවා සංඛ්‍යාත වල අයිතිය කොහොමද තියෙන ජනතාවට පෞද්ගලික මාධ්‍යවල සංකේතවලයි තියෙන ජනතාව තමයි තියෙන ඔවුන්ගේ කියලා හිතුවට. ජනතාවගේ මාධ්‍යයක් විදිහට යම් අපේක්ෂිත දෙයක් තිබෙනවද ඔබ තරුණ සංගීතවේදියෙක් සහ ඔබේ પરම්පරාව ඉල්ලා සිටින දෙයක් තියෙනවද මේ අපේ රාජ්‍ය මාධ්‍ය ඇතුලේ? මම කියන්නේ ලංකාවේ ගීතවලටම කොට වෙන්නේ නැතුව හරයක් තියෙන හොඳ සංගීත නිර්මාණ ලෝකෙත් තියෙනවා. ඒක රොක් වේවා, ජෑස්, බ්ලූස්, රෙගේ මොනවා හෝ දැන් බොබ් මාලගේ සින්දුවක් කිව්වොත් ලංකාවේ ආ අන්න උ ගංජකාරයකයි. අයියෝ ඒ බර කොණ්ඩාගේ සින්දුව අන්නේ අන්නේ තත්ත්වෙන්නේ. හැබැයි බොබ් මාල කියන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිහාව නැගිටි සිටවන්න මේ මනුස්සයට මොරාල් එක දෙන්න ඉපදිච්ච දෙවි කෙනෙක්. හරිද? ඉතින් ඒ වගේ පුද්ගලෙක් තමයි මේ ලංකාවේ හංගවට ගෑනේ ගංජකාරයෙක් කියලා. ඉතින් අන්නේ ඒ අන්න ඒක බිඳින්න ඕනේ. මම නම් කියන්නේ මොකද මේ ලෝකේ හරි පුළුල්. ඉතින් අපි එතෙන්ට යන්න ඕනේ. කොටු වෙලා ඉන්න එක නෙමෙයි කරන්නේ. ඉතින් මං කියන්නේ මේක දාන්න ඕනේ මේ මේ යන්න ඕනේ ඉතින් ප්ලේ වෙන්න ඕනේ සින්දු අලුත් ගායකයෝ ගායකයන්ගේ තියෙන හොඳ ලස්සන ගීත තියෙනවා. හරවත් ගීත තියෙනවා ඒවා ප්ලේ වෙන්න ඕනේ. ඉතින් එහෙමයි. ඔබ කැමති නැද්ද දැන් ඔබ ඔබ විශේෂයෙන්ම ඔබ ඔබම සංගීත නිර්මාණ කරමින් ඔබම ගී ගායමින් ඔබම ලියමින් නේව කරන්නේ. ඔබ රුචිකත්වයක් දක්වන්නේ නැද්ද තවත් අනිත් සංගීත එක්ක ජේෂ්ඨයින් හෝ කනිෂ්ඨයින් හෝ අනිත් පැත්ත එක්ක වැඩ කරන්න. කවුත් මට මේ ආරාධනා කරලා නැහැ කුඹාරනේ මම සින්දුවක් මට සින්දුවක් දෙන්න එහෙම කියලා. මම බොහොම අමාරු සින්දු මට මෙලඩික දාන්න ප්‍රශ්න නැහැ. මට සින්දු ලියන්න හරිම අමාරුයි. <laughs> මොකද මගේ අමාරුවෙන් හරි 60ක් විතර ලියා දෙන ලොකු දෙයක්. ඉතින් මට එම් එකක් වීවට අස්සේ අර ඇඟේ අස්තියක් ගලවලා ඉල්ලන් දෙන්න වෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් එහෙම ඒත් මම ගොඩක් කට්ටියට එහෙම හෙල්ප් කරලා තිනවා. ඒගොල්ලන්ට උනන්දු වෙන්න තියෙනවා මේ ඒක රෙකෝඩ් කරගෙන මේ යන්නේ. ඉතින් ඒක මම දන්නේ ලංකාවේ බොහෝ දෙකෙන් ජනතාව අතර වැඩිම පහසු වෙන මාර්ගය තමයි සරල ගීත ගායනා කියලා. මම කියන්නේ සරල ගීතම වැඩිම දන්නේ. ඔව්. රොක් කියන්නේත් මහලකු මාධ්‍යයක් නෙමෙයි රොක්. ඒකත් ඒ කියන්නේ සරල ජස් කණ්ඩායම අඩු වෙනවා. ජස් බ්ලූස් එහෙම ගත්තට පස්සේ කෝඩ්ස් 34ක ගායන මේකත් තමයි මේ රොක් කියන සංගීතය. හැබැයි ඒක ඇතුලේ ලොකු මේ වෝකල් පරාසයක් මේ මේ එකක් තියෙනවා. ඒ කියන්නේ ගායනය පොඩ්ඩක් හෙවි. ඇත්තටම කිව්වොත් මමත් මුල්දී රොක් සංගීතය තරම් ප්‍රිය කරේ නෑ. අහනවා. නමුත් මම ඇත්තටම මට මේ රුචිකත් ඇති කරේ මිහිඳු සහෝදරයා. මේක අපි කියනෝනේ. හැබැයි ඊට පස්සේ ඒකේ තිබෙන වෙනත් පාරවල් හොයාගෙන ගියාට පස්සේ අපිට හිතෙනවා මේක මිහිඳු සෑහන සටනක් දෙනවා මේ රොක් එයා ගොඩක් රොක් තමයි ගායනා කරන්නේ. සෑහන සටනක් දෙනවා මේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ කනට රොක් කියන මේ මාධ්‍ය දාන්න සිංහල මේ වචන සහිතව වචන සහිතව. හරි අපි එතනම් අවසන් වෙනාදී ඉන්නේ. ඔබට ස්තුති කරන්න හෝ ඔබට මම කියන්නේ අපිට නෙමෙයි අපිට ස්තුති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ සංගීත දිවියට උදව් කරපු කවුරු හරි ඉන්නවා නම් ස්තුති කරන්නත් මේ විනාඩිය දෙක ඔබට. ඔගේ ඉතින් අම්මයි තාත්තයි තමයි මුලින්ම ඊට පස්සේ අමතර මම කියන්න ඕනේ මට අපේ ආනන්ද වීරසිරි මගේ ආජුතපල්ලාලිලා ඒ ගුරු පියාණන් මගේ ඉසිපතන ගුරු ගුරුතුමා ඔහුට කලින් මගේ තරංග නිපති රාජ ගුරුතුමිය ඒ දෙදෙනා තමයි මට ඉස්කෝලේදී මම කියන්නේ ඉස්කෝලේ මොනවද තියෙන්නේ වැඩ හැම මියුසික් කොතනද සචින් තුපලස් එතන තත්ත්වයටපත් වුණා ඉතින්. ඉතින් ඊට අමතරව මගේ සෑයන කන හදපු මම ආදර කරන පුද්ගලයා තමයි මම පොඩි කාලේ බයින් වාදකේ. කල්නි පෙරේරා. හ්ම්. මම උදේ හැමදාම උදේට ගිහිල්ලා ගෙවල් uh, ළඟන්නේ ඔව් මම මුලින්ම කරන්නේ එතම හැරවල එයාට කියලා මම එකක් අස්ස ගන්න මොන හරි එයා ප්ලේ කරන එකක් අනේ මොන හරි පීස්සක් ගහන්න. ඉතින් ගහනවා හරි ලස්සනයි. ඒකත් එක්ක ඒ නෝට්ස් වල තියෙන අර අර ෂාප්නස් එක මට හරියට ඔළුවේ වැදුනා මේ කල්නි පෙරේරා කියන පුත්කලයෙන්. මම හරිම ආදරය කරන ගරු කරන පුත්කලයෙන්. හොඳයි අපි ගැයුමකින් මම අද වැඩසටහන අවසන් කරමුද? ගැයුමකින් මගේ උගුර නම් හොඳයි ගියා. අපි බලමු මොන හරි පුළුවන්. අද ඔව් ඔබ සූදානම් වෙනකන් මම අපේ නිෂ්පාදක කණ්ඩායම මතක් කරනවා මංජුලි සෙනෙවිරත්න නාද සංකලනය කළේ වැඩසටහන නිෂ්පාදනය කළේ පවිත්‍රා කේශිනී නානක්කාර. අපි ලබන මාසෙත් පළවෙනි සතිය තමයි මුණ ගැහෙන්නේ ශනිදහමුවෙන් මේ අපේ මුසුව. නමුත් ලබන සෙනසුරාදත් උදැසන ශනිදහමුව ඔබ වෙනුවෙන් ගෙනෙන්න සූදානම්. මම හිමානන්ද රාජපක්ෂ සචින්ද පුලස්සි බොහොම ස්තුතියි අද. බොහොම ස්තුතියි ඔබට. පිළිබඳ. Thank you. සඳ පැන් වැටිලා අඳුරේ තියලා කනදුරේ තනිකම ඉන්න සනදුරු තරුණිව මගේ ලියද ඔබ පම කියන්න පුළුවන්.